ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්මදේශනා සඳහා කාලයට පැමිණලා තියෙන සීලම දෙනා ධර්මදේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කාරභෝච නිවාතෝච සන්තුත්ති ච කතඤ්ඤතා කාලේන ධම්ම ශ්‍රවණං ඊතං මංගල මුත්තමන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අදාපි 2013 අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ අපි මේ විදිහට යටි අන්තරිකදී සමනල සේනාසනෙ මුල් කරගෙන භාවනා සඳහා ගත කරනකොට හැමදාම දවසේ භාවනා දවසේ කාංකයක් විදිහට ධර්ම දේශනාව සඳහා පැයකින් කර ගන්නවා. අද අපේ ධර්ම දේශනා පැයයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම විදුකන් මාර්ගයේදී මම කියුණා මේ එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය අනුව ධර්ම දේශනාවලියක් විදිහට පවත්වමු. එතකොට අපිට ඒක සිල් ගමන සේනාසනයේ ඉතිහාසයක් වෙයි කියලා. ඒ අනුව අපි මහා මංගල සූත්‍රය ලංකාවේ බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. ඒ වගේ මේක ගිහි පැවිදි ලෞකික ලෝකෝත්තර හැම කෙනාටම අර්ථ සිද්ධිය මංගලය සුභය භද්‍රය සරසන සූත්‍රය ඉතින් ඒ සූත්‍රය අනුවයි මේ විකරණම අපි ධර්ම දේශනා පවත්වාගෙන ආවේ අපි මේ වෙනකොට ඒ ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්‍රමාදෝච ධම්මේසු ඒ සම්මංගල මුත්තමන් කියන ගාථාව සාකච්ඡා කරා අද ඉස්සරහින් තියාගත්තේ ගායෝච නිමාතෝච සන්තුත්ථීච කතඤ්ඤතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කියන ගාථාව. ඉතින් මෙතන මේ කවුරුත් වගේ මේ ගාථාව කල්පාඩමෙන් මම දානවා අහලක් කරට උරු. ඉතින් මේ ගාථාවේ පළවෙනිම පදය ගායෝච ගරු කිරීම ගරුකට යොත්තරන ගරු කිරීම කියන දේ කොහොමද අපේ තෞතික ලෝකෝත්තර ජීවිතවලට මංගල කාරණාවක් වෙන්නේ භද්‍ර කාරණාවක් වෙන්නේ සුභයක් වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒකේ වාගේම පැවිද්දන් සහ ගියන් අතර දෙපා විශේෂයෙන්ම එක විදිහට සාකච්ඡා බලපාන. ඒ විතරක් නෙවෙයි දෙවියන් ප්‍රත්‍යයන් අතර පවා මේ කරුකටයුත්තන කරු කිරීම ධර්ම වශයෙන් පවතිනවා. ඒ නිසා යම් කෙනෙක් මෙලෝ පරලෝ දෙකේ භද්‍ර මංගල සුබ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ක්‍රමයෙන් ඒ ගරුකට යුක්තන්ට ගරු කිරීම කියන ධර්මතාවයේ ක්‍රමයෙන් තමයි ජීවිතයට ලං කරගන්න ඕනේ. ඒක සාමාන්‍ය උපත්යේදී කුඩා දරුවෙක් වශයෙන් කාලාගත වගේ හිතෙනවා. ඒත් වෙලින් හැදිච්ච පවුල වල විතරයි. නමුත් ක්‍රමයෙන් මධ්‍ය වයසට පැසළු වයසට යනකොට ඒ අනුන් කෙරේ ගෞරව කරන ගතිය පුහුණු කරගත්තේ නැත්නම් ශික්ෂණයෙන් ලං කරගත්තේ නැත්නම් ඉබේම අයින් වෙලා ඔලොමල ගති එහෙම නැත්නම් කුහක ගති එන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ Taman දිහාවට එන පත්‍ර මංගල සුබ දේවල් කපා හැරෙනවා. ඒ නිසා අපි කොච්චර වැඩි දුණා කොච්චර කුලවන්ත, ධනවන්ත, රූපවන්ත ආදි වශයෙන් කොයි දේ තිබුණත් ගරුකල යුත්තන් හඳුනාගෙන ගරු වීම ඉතාම වැදගත් දෙයක්. ඒ ගරුකල යුත්තන් හඳුනා ගන්න ඉස්සරලා යෝගාවචරය විසින් කලේ තමයි ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ. පාපයෙන් වෙන්වීමේ කටයුත්ත කරන්නේ නැතුව ගරුකල යුත්තන් හඳුනා ගන්න නැති වැඩක් නැහැ. පාපයෙන් වෙන් වුණාට පස්සේ තමයි ගරුකටයුතු කෙනෙකුට ඒක නට උදව් කරන්න පුළුවන්. ගරුකටයුතු කෙනාගේ පාපයයි එක විදිහට අඩු කරන පටන් ගත්තොත් ඒ තවෙන් ඒ සබෙන් ඒ තලෙන් ගුණවතයි ඉක්මනට එනවා. ඊට පස්සේ ගුණවත එන්නේ නැහැ. පාපයත් එක්ක කලවම් වෙලා වැඩ කරන කෙනාට ආශිර්වාද කරනවා. එහෙම නැත්නම් පුදුහත් කම්ලින්ද ඔබලක තේරුමක් නැහැ හොරතෝ දමඩිය දෙමිලා. එහෙම නැත්නම් මොනේ නවපු කලයකට වතුර පෙරවිලා ඒ නිසා Taman දිහාකට ගර්වට යුක්තන්ගේ ආශිර්වාදයේ මංගලයේ භද්‍රය සුභේ ලං වෙන්න නම් Taman ළඟ ප්‍රයෝග ඥාන තියෙන්න ඕනේ. කරමින් අයිනේ. මේ මනුස්සකේ පටන් ගන්න එතනින්. අසේවනාච බාලාණන් පඬිතානච සේවන. බාලයන්ගෙන් ඇසුර කිරීම ප්‍රයෝගයෙන් අයිමුනේ නැති කෙනාට පඬිතාස්කකින් යහදෙන සේවයක් වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ලෝකයේ ඇසුර කරනකොට කොයි කෙනාද දුරු කළ යුත්තේ කොයි කෙනාද අසුකල ඉතිගෙන මේ දෙක එකක් කරනකොට අනිත් හම්බ වෙනවා. තමයි තැහැරිය යුතු පාපමිත්‍යාවෙන් වෙන් වෙනකොට ඒකට හම්බ වෙන අතිරේක ලාභය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන එක. ඒ වගේම ආර්ථිකදී පාප පාපයෙන් වෙන් වෙනකොටම තමන්ට ගරුකටයුක්තම් ඒ කියන්නේ පාපයෙන් වෙන් වෙච්ච අත්ංගේ සමීකට තලයකට යන්න පුළුවන් වෙනවා. එනිසා පාපය යම් ප්‍රයෝගයකින් පාපේ යම් දක්ෂකමකින් පාපේට නොදැනෙන්න අයින් වීම දන්නේ නැත්නම් අපි ඊට පස්සේ ගරුකටයුත්තන්ට ලං නොවීම සිද්ධ වෙනවා ගරුකටයුත්තන් අපෙන් ඈත් වීම සිද්ධ වෙනවා ඒ නිසා ගරුකටයුත්තන්ගේ ආශිර්වාදය ආකර්ෂණය දිගට ලබන්න නම් පවු දිනුනට කමක් නැහැ හැබැයි පවු දුරුවන් කරන පැත්තේ ඉන්න ඕනේ තියෙන දේ අඳුනගෙන ඒ ගරුකටයුත්තන් අඳුනගෙන කරකවීත මාර්ගයේ සමල්ලඟ තියෙන පව් ටික ටික ආරති විරති. ඒක පිටවෙන කැමැත්තක් නැහැ. නමුත් අර පුරුද්දට ඇබ්බැහියට වෙනවා. විද්‍ය අයින් කරන්න ඕන. අන්නේම අයින් කරන පස්සේ ඉන්නකොට කරකවීත කොහොමද ඇසුර දෙනවා ආශිර්වාදය දෙනවා. තමන් ඒ කරුකටයුත්තන්ගේ පැත්තට නමුදු වෙන්න වෙන්න පාපෙන් දුර වීම සිද්ධ වෙනවා. ඒක නිසා සර්වචන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන දීවියේ ඉස්සල්ලාම වෙන්න තියෙන අකුසල කර්ම වලින් වැළකීම සඳහා පරිසංවේදී කියනවා. තාම වෙලා නැහැ. මේ විදිහට චාරයෙන් තොරව ඇඟ කාය ක්‍රියාත්මක කරුවොත් සමාන අකුසල වෙන්නේ කියනවා. චාරයෙන් තොරව කට ක්‍රියාත්මක කරුවොත් සමාන වචී කර්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා නොවිච්ච අකුසල කර්ම නොවීමට කාය සංවර කරගන්න ඕනේ. නොබිනා තැන් වලට දාන්න එපා නොබිනා වැඩ වලට යන්නේ නැහැ ඒ වගේම නොවිච්ච අකුසල කර්ම වචනේ නොවීමට පුළුවන් තරම් කතාවක් කරන්න කතාව තිබුණා ඉතාලකට තමයි අකුසල සිද්ධ වෙනවා ඒක කෙරුවට පස්සේ තමයි දැනට හිත ඇතුලේ තියෙන අකුසල කර්ම ටික තමයි පේන්න පටන් ගන්න. මේ දැනවත් ගෙවැදිලා තියෙන අකුසල කර්ම පේන්නේ වෙන්න තියෙන පිටින් ගෙවදින තියෙන අකුසල කර්මයන්ගෙන් වැළකීම කරන්න ඕන. ඒකයි ශික්ෂණය කියන්නේ. හැබැයි කොච්චර ශික්ෂණය වුණත් මේ වෙනකොට ඇතුලේ හතුර ඇතුලේ ඉන්නවා. මේ වෙනකොට අපි ඇබ්බැහි නිසා, සංසාර ගති නිසා, එහෙම නැත්නම් අපේ උච්චර්ජුකම් නිසා සමහර නපුරු ගති ඉතේ ලැග්ගෙ ලැග්ගන තියෙනවා. ඒක දැකගන්න ඉස්ලාම අලුතෙන් එනව නතර කරලා මේක දැක ගන්න ආසුලුවට ඇතුළට හිත යොදලා බලාගෙන ඉන්නෝනේ කොහොමද මම දැන් දැනටම පැවිල පදිංචිලා ඉන්න සතුරන් කෙලෙස් සම්පූර්ණ ගන්න කියලා. ආන්නේ මේ ප්‍රයත්නය කරනකොට තමන්ගේ ඇතුලේ තියෙන කෙලෙස් අලුතෙන් දාගන්නේ නැහැ කියන ටික අරුවේගෙන එනකොට ඒක විශාල කුසල කර්මයක් නැත්නම් විශාල කුසල කර්මයකට දොර ඇරීමක් වෙනවා. ඒකෝට තමන්ට සත්පුරුෂයන් දෙන්න පටන් ගන්නවා. සද්ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. තාම තවුර තියෙන වගේ වෙන්නේ තියෙන්නේ. ඒක බැල්ලට ආවා, පුරුද්දට ආවා. වගේමින් තියෙදිම සත්පුරුෂයන්ගේ අසුර සද්ධර්මයේ අසුර එතනින් ගියාම සත්ක්‍රියාවන් වෙන්න පටන් ගන්නවා මේකට ගරු කරන්න කරන්න කරන්න අර අකුසල් වලට වසන්ඳ බැරුව අයින් වෙන්න පටන් ගන්නවා මේ సంతානෙට වසන්ඳ බැරුව අයින් වෙන්න පටන් අර ගන්නවා ඒ සඳහා අකුසල් දුරු කිරීමේ ප්‍රයත්නය කරන්නේ දැන් දැන් කරන්නේ කුසලයට සද්ධර්මයට සත්පුරුෂයාට සක්‍රියාවට ඇලී බැඳී ගත කරනවා. ඇලී බැඳී ගත කරන කරනකොට කරනකොට මේක ඉබේම ඇතුළත තියෙන නපුරු ගති, නරක ගති, පාප ක්‍රියා අඳුන් පටන් ගන්නවා. හැබැයි ලෝකයට පේන්නේ සාමාන්‍ය ලෝකයේ මනසලක තාම පව් කියනවා. තාම වැරදි වැඩ කරනවා, තාම කේන්ති යනවා, තාම රාගේ කියනවා. නමුත් Tamanට තියෙනවා ඒ වුණාට තමන් ප්‍රයත්න කරන්නේ වැඩි වැඩියෙන් කල්යාණ මිත්‍රව අක්ෂය කරන්නයි වැඩි වැඩියෙන් සත්කර්මය අසු කරන්නයි සත්ක්‍රියාවේ යෙදෙන්නයි ඊදෙනකොට තමන්ගේ ජම්මාන්තරගතව කාලාන්තර කිසේ ඉතිය කියලා තිබුණ කුංචු කුංචු කෙලස් මුල් දහරක් දෙනවා ඉගෙන පටන් ගන්නවා. අන්න එවැනි වෙලාවල් වල සත්‍ය සත්පුරුෂයන් දිහාට නැමෙන ගතිය ගෞරව කරන ගතිය සමන්ත ලොකු අස්සසීලක් වෙනවා. අනේ මේ මම වගේ සාම සංකාණේ අකුසල් කීදී සත්පුරුෂයෙක් ඇසුර දෙනවනේ සද්ධර්මයේ අපට අනුකම්පා කරනවනේ ඒ නිසාම අසත්පුරුෂයන් වෙන් වෙලා අසත්ධර්මයෙන් වෙන් වෙලා මේ සත්පුරුෂයන් දිහාවට සද්ධර්මයේ දිහාවට සත්ක්‍රියාවන් වලට යෙදෙනවනම් මට පෞරුෂත්වයක් තියෙනවා යෙදෙන්න බැරි නම් ඒ අපි මෙච්චර ලස්සන ප්‍රස්තාවක් හම්බෙලා තියෙද්දී ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලාවු එක දුසේ කියලා අර භාවනා ජීවිතේ පටන් ගන්නට වැඩිය පටන් ගන්න ඉස්සර තුනටත් වැඩිය තමයි ඒක තමයි දෙස් දෙන්න පටන් ගන්නවා මෙච්චර සද්ධර්මයක් කිසි මෙච්චර සත්පුරුෂයන් කිසි මෙච්චරක් මායන දුරු කරන කෙලෙස් තාමත්මම කෙලෙස් අත ගන්නවා කෙලෙස් වවනවා අසත්පුරුෂය ඇසුරු කරනවා කියන වැඩි අත්තානුවට බයක් වෙනවා ඒක එහෙම වුණොත් පෞෂත්ව පිළිහෙනවා අදිෂ්ඨාන ශක්තිය පිළිහෙනවා තමයි තාමත් පාපතරේක් එනකන් පවට බර කෙනෙක් කියලා තමන්ගේ කිරීමක් විදිනම් තේ වෙනකොට කාට හරි පුළුවන් නම් සාමයිලන් කෙලස් තියෙනවා. නමුත් මට එන්නේ සත්පුරුෂයන් අතර වැඩි වෙනවා. මට සාධාරණේ දැන් ඇහෙනවා. මං යෙදෙන්නේ ගත කරන්න පුළුවන් තරම් සත්පුරුෂයන් වැඩි කරන පැත්තටයි, ශද්ධාහින පැත්තටයි, විවේකයේ පැත්තටයි, උදේකලා පැත්තටයි කියලා දැනගත්තොත් සමහරවිට කෙලස් තියෙද්දිම වෙන කෙලස් තියෙද්දිම මම දැන් නිවනක ඉන්නවා වගේ ශාසනයක වැඩ කරනවා වගේ ඉදිරියට ගමන් කරන කෙනෙක් වගේ වෙනාට තේරෙන්නේ නැති රහසක් ජීවිතේ අම්බ කරගත්ත කෙනෙක් වගේ අභීතව ඉදිරියට ගන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනස ඒ තමයි යම් යම් ප්‍රමාණයක් පවු තිබුණා ඒක ගිවන් වෙන තැනටයි මම ඉන්නේ. මම යෙදෙන්නේ දැන් පුළුවන් තරම් නිවැරදි පැත්තටයි සද්ධර්මයේ පැත්තටයි කියලා. මේ තල්ලුව ඉදිරියට එළවන ගතිය තියෙන තාක්කල් අපි නිකන් බුදුදස්මාලාවක් අපේ ඉන්නවා වගේ බුදුමන බුදුහාමුදුරුවෝ ආශිර්වාද ලබනවා වගේ සද්ධර්මයත් එක්ක ජීවත් වෙනවා වගේ භ්‍රමචාරී ජීවිත ගත කරනවා වගේ යෝග ජීවිත ගත කරනවා වගේ ඒක පැහැදිලිව පැවිදි ජීවිතයක් කියලා කියන්නේ. තාම වන්දිනවා වෙන්න පුළුවන්. තාම ගෙවල් වල ඉන්නවා වෙන්න පුළුවන් නමුත් පැවිදික ජීවිතයක් වගේ ඉන්නේ ඉන්නේ අත්‍රානේ වතුරේ දාන දාන වස්තු දුක පෙන්නවා වගේ ඉන්නේ ගලේ ඉන්නේ ජලයේ ධර්මී සංකරුවේ තනි මල අරින්න වගේ දැන් තමයි තේරෙන්නේ තාම එමේ තමයි මල කැපෙන්නේ. නමුත් මේ කටයුත්ත පිටට යන්න යන්න යන්න යන්න හදිසි කරන්නේ නැතුව අර පුතු ගාන බැඳිසි කච්චා කුණු මල කෙවිලා යනවා වගේ ටික ටික කෙලෙන්න පටන් ගන්නවා. අන්නේ කටයුත්තේ ලා ඒ කෙලෙස් සම්ප්‍රමාණය තියෙදි නමුත් සත්පුරුෂයන් කෙරේ ගෞරව දැක්වීම සද්ධර්මයේ කෙරේ ගෞරව දැක්වීම සත්ක්‍රියාව යෙදීමට කිසිම කිසි කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ තේරෙන්නේ නැහැ උදව් කරන්න ගන්නකුත් නැහැ තමන්මයි හොයාගන්නේ තමන් තමන්ගේ ක්‍රම සහ විදි හොයාගන්න ඕනේ මේකට මම අනුග්‍රහ කරනවා මේකට අනුග්‍රහ කරන්නේ නැහැ ඉතින් එතකොට අපිත් එක්ක හිටපු සමේතලේ හිටපු පරම කර්ති කියන්න පටන් ගනි දැන් අපිත් එක්ක පාටි වලට යන්න දෙන්නේ ගමන් බිමන් යන්න දෙන්නේ අර වැඩ මේ වැඩ කරන්න දෙන්නේ සමාජ සේවාව වලට එන්නේ කියලා එක පැත්තක් අපිට දෝෂාරෝපණ කරනවා චෝදනා කරන්න පුළුවන්. නමුත් සත්පුරුෂයා මයි ළඟට එනවා කියලා ස්තුති කරන්නේ නැහැ. නමුත් ඒ අනුග්‍රහය දක්වන එකෙන් තේරෙනවා අර කෙලස් කඳ කැපෙමින් ඉදිරියට යනවා කියන්නේ. අර එවැනි වාතාවරණයක ඉඳගෙන මේ සගාරව ගතිය, ගෞරව කටයුතු ගතිය බුදුජානක වහන්සේ බුදු වෙනත් ඉස්සලා බෝධිසත්ව කාලේ පෙන්ලා ගිල තියෙනවා කොච්චර නරක වැඩ කරත් හරි දේ හරි කෙනා හරි ධර්මයේ ඇයිච්ච ගමන් ඊට පස්සේ පණ එපා කියලා ජීවිත අපේක්ෂාවකින් තොරව ඒකට සැදී පැහැදී ගත කරපු නිසා ඇසිස්මස්සේ දන් දෙන්න තරම් අනිෂ්ඨං ශක්තියක් ගන්නවා. එකතු වෙන සිද්ධ වුණා. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? මෙච්චර ලස්සන සත්කාරයක් තියේදී මෙච්චර සත්පුරුෂයන් ඉන්නේදී අර බහුජන මතයේට ලෝකේ ඉන්න මොඩයන් පිටිපස්සේ ගිහිල්ලා අමාරු වෙනවා. ඒ නිසා ඒ තැනේදී ඡන්දයෙන් දිනන්න නම් බෑ. ඡන්දෙන් පරකට. වැඩි දෙනා තමන් ඒක අකමැති වෙන්නේ ඉඳී තියෙනවා. නමුත් සත්පුරුෂයෝ ටොන් එකක් අසත්පුරුෂයන්ට වැඩිය එක සත්පුරුෂයා වටිනවා. ඒ වෙනුවෙන් කැපකිරීමේදී දෙවැන්නේගේ උපදේශ අහන්න බෑ. තමන්ම දැනගන්න වෙන නිසා සර්වඥාන්සේ සඳහන් කර දෙනවා ගරු හෝති සගාරෝ කියලා. ගරු කටයුතු එක්කනාට තමන් ගරු කරලා ගන්නවා නම් තමනුත් නොබෝ කාලෙකින් ගරු කටයුතු එක්කවටපත් වෙනවා. දැන් ඔක්කොමල වදින්නේ අතෙන් ඒ නිසා මාත් යන්න ඕන කියලා මේ කැලි කඩාගෙන යන්න පටන් අරගත්තොත් මිනිස්සු යන නිසා බොහෝ විට යන්නේ සත්‍යන්නේ දිහාට නෙවෙයි. බොහෝ විට යන්නේ සත්පුරුෂයන් දිහාට නෙවෙයි ගෝසාවට. ඒකයි මේකයි අතර වෙනසක් තියෙනවා. ඒ නිසා සර්වඥාංශ පෙන්ලා දීලා තියෙනවා සත්පුරුෂයා දැක්කට පස්සේ ඒකට සැදී පැහැදී කටයුතු කරන දැකීම මිනිස්සු අමනුෂ්‍ය පේනවා. එයා කේල් ගාන ගන්නේ පොල් ගාන ගන්නේ කියලා තේරෙනවා. තමන් කියන කරන ක්‍රියා කරන වචන අනුව ඒක Tamanටමත් මනින්න පුළුවන් සත්පුරුෂයත් වෙන බෑ අසත්පුරුෂයන් පේන්නේ නැහැ අසත්පුරුෂයන් වෙන්නේ මෙයා මේ අපි ගැන සතුටින් අපිත් එක්ක හිතිගත කරන්න සෑහෙන්න මහන්සි වෙනවායි කියලා අසත්පුරුෂ සංසේවනයේ යන කෙනාට අසත්පුරුෂයන්ගෙන් ආශිර්වාද කරනවා හැබැයි ඒ නිසා සත්පුරුෂ සංසේවනයේ නැති වෙනවා ප්‍රගතිය බාධා වෙනවා කියලා අසත්පුරුෂයෙන් ඉන්න උපදේශ ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයෙන් උපදේශ ලැබෙනවා. ඒ නිසා මේ ගාරව ගතිය, ගරුකට යුක්තන ගරුකට ගතිය තේරුම් අරගන්න. ඉතින් අපි තේරවාද බුද්ධ ශාසනය කටයුතු කරන නිසා ඒක සම්ප්‍රදාන කෝඩෝ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගරුකට යුක්තෙක්. අචී බුදුරජාණන් වහන්සේ ගරුකට යුක්තෙක්. මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගරුකට යුක්තෝ. පැවිද්දන්ට ගිහියන්න පැවිද්දු කරපට යුක්තෝ. පැවිද්දන්ට තමන්ට කලින් පැවිදි එක්කත් කරපට යුක්තෝ. අන්න ඒ වාගේදී සදී පැහැදී කටයුතු කරන්නේ නැතුව අපි ඔක්කොම සහෝදරයෝ අපි ඔක්කොම සමාජවාදී ඉන්නේ කියලා සමෝසේ දාලා කටයුතු කරන පටන් ගත්තොත් ඒක නා මේ බරපතල විදුලිය යන කරන්ට් එකක් වයර් එකක් අල්ලගෙන කරන්ට් එක වැදුනා වගේ අපි අමාරුකටපත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා ඒ අත්තන්ට අවතුම් ප්‍රවතුම් ගන්න නැතුව කටවර්ධ ගත්තොත් කය වර්ධ ගත්තොත් තේරුමක් නැතුව පුදුමාකාර ඉඳිල්ලක් වෙනවා. ඒක නිසා සර්වචනාංශ අනුකම්පාවෙන් පිළිලා දීලා තියෙනවා. දරු කටයුතු කෙනෙක් කෙනකොට සත්‍යඥයක් ඇහෙනකොට බණක් අහන්න මෙන්න මේ ಗುಣ ටික තියෙන්න ඕන බණ අහන කෙනා ගාව. ඒක ඇත්තටම බණ අහන කෙනා ගාව මේ ಗುಣ නොතිබී බණ කිව්වොත් බණගෙන හාමුදුරන්ට තාපත්ති සිද්ධ වෙනවා. ඒක නිසා අපි පන්සලකට යන තපස්සේ පුදාන්න හොඳ නැහැ. කුඩෝ සලකන යන්න හොඳ නැහැ. ඒක නැත්තම් උඩ කියලා බණ අහන්න හොඳ නැහැ. බණ අහන කෙනාට විමීදලා බණ අහන්න ඇඟට ලේසි නෑ ඒක. එහෙනම් විමීදලා ඉතින් කින්දදී අපි මේ වාඩි වෙන්නේ නැහැ. අපි ඉතින් කින්දදී බොහොම සැපසේ වාඩිලා ඉන්න. නමුත් සද්ධාර්මයක් ඉස්සරහ අපිට ආයුධයක් අතේ තියාන කුඩයක් අතේ තියාන වාහනයකට නැගලා උස්වාසනයකදම සපත්තු දෙක පුදාගෙන තොප්පි පළඳගෙන බනහනවා කියලා කිව්වොත් ඒක ධර්ම ආගමවල කියන්නේ. ධර්ම ගාරව කියලා කියන්නේ ඒ සද්ධර්මයක් අහන්න යනවනම් ඒක තමයි බොහෝම කරුකටයුතු විදිහට වැඩ කරනවා. ඒ බොමලුවක් දැකලා, චෛත්‍යයක් දැකලා, බුදු පිළිමයක් දැකලා ඒ ඉදිරි පිටේ ඉඳගෙන ඊට වැඩි උඩින් ඉන්න කටයුතු කෙරුවොත් නැත්නම් ඔහු විනා කාය ක්‍රියා වාචික ක්‍රියා කළොත් බුද්ධ ලෞකික නැතිලා යනවා. ඒ නිසා එතකොට බුදුහාමුදුරු පින්වම් පාලා නමුත් Taman හිතට අකුසල රැස් කරගන්න. ඒ නිසා Taman දැනගන්න ඕනේ ඒ පුරුම ස්වාමීන් වහන්සේලා ඒක නිසා කියනවා විශේෂම මම යන තැන Tamange ගිය ඇතුලේ බුදු පිළිම තියාගන්න එපා. තියෙනවනම් ඒකට විදිහට හැසිරෙන්න. එහෙම නැහැනේ මේ බුදු පිළිම තියාගෙන ඒක ඉදිරියට තමයි පිළිවෙලට ඇඳුමක් නැතුව චාරයක් නැතුව ඒකට හැසිරුණොත් මේ බුදුහාමුදුරුවෝ ඉන්න බුදුහාමුදුරුවෝ සුදුසු කරකට. තමයි මෙතෙන් යනවා මේකට බුදුහාමුදුරුවෝ තමන්ගේ ලක්ෂ සීතයි කුසීතයි දෙට්ට වඩම්ම ගත්තොත් අමාරු වෙනවා. වඩම්ම ගන්නවා නම් ඒක ගෙදර පල්ලියක් වගේ වගේ පන්සලක් වගේ සකස් කරගන්න. ඒසා ලේසියටව කරන්න බෑ හැම එකක්ම චාරිත්‍ර තියෙනවා. ඒ නිසා භාවනා කරන එක දන්නවා බුදුජාණන් වහන්සේට කටයුතු කිරීමේදී වන්දනමානද පූජා දාන කටයුතු කරන එක තේරෙන්න අපිට තමයි දහම් පාසල් ගිහලා මේක ඉගෙන ගත්තේ. ඔව් හොඳම දේ තමයි බුදුආමරේ කරගෙන භාවනා කරන්නේ. භාවනා කරනකොට උපසීම ගෞරවයේ සිට ඒ වෙනුවට අනික් වැඩ කරන්න කියලා හුඟක් වෙලාවට අබුද්ධ අගෞරවයේ සිට වැඩ කරනවා. පිටරේ මේ අන්‍යගමිකෙක් ආවොත් ඒගොල්ලෝ සලකනවා මේ මෙච්චර කරුකටයුතු මෙලවදීම නිවන් දැකම බුදු ආමතුලංග මේ බෞද්ධයා කරන වැඩට. ඒක නිකන් විලු කතාවකට කුමාර සෝමනදාස මහත්තයා කියලා තියෙනවා. එයා ඉතර බෞද්ධ නෙවෙයි. එයා ජාතිය පිළිබඳව භාෂාව පිළිබඳව රට පිළිබඳ හැඟීමෙන් කතා කරා. ඒක හොඳ කටපැත්තම දීලා තියෙනවා. ඒ වෙසක් දවසක පන්සල් යනවා බුදුහාමුදුරන්ට වඳින්නම් කියලා හිතාන සමම්පිච්ච මන්දිරයක් කරගෙන. නිල බලනකොට පිරිස බුදු පූජාව කියලා ඉවරයි. බුදුගේ වහලා න්යා දොරයල්ලා බලනකොට ආසනේ පුරාවට මල් උන්ට පිළිගන්නව බුද්ධ පූජාවට ඇවිල්ලා සත්තු වහලා පහන් පැත්තු කරලා හඳුන් කුරු පැත්තු කරලා දොරවල් වහලා ඇතුළේ හුස්ම ගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ හිර කරලා ඇතුළට දාලා පහන්පත්තු කරලා දුම් ගහලා අල්ලගෙන ඉන්නවා. ඉතින් මෙයා දොර අරනකොටම අනුකුරු ගඟයි පහන් වල දැල්ලයි සැරේනකොටම කකුලක් අඩියට තිබ්බොත් එලිපැත්තේ පිටිපස්සට කරනවා. එතකොට යලිනා බුදුහාමුදුරුවෝ කතා කරලා හොල් මොකද කුමාරතුංග කකුලක් පිටිපස්සේ තිබ්බේ කියලා. ඊට පස්සේ කුමාරතුංග මහත්තයා කිව්වලු අනේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ වගේ සාරුවච්චන් වහන්සේ නමක් කිය හිරේ ඉන්න හිරකාරයෙකුටත් මෙහෙම දඬුවම් කරන්න වටිනවා. කාමරයක් ඇතුළ දාලා පහන් පත්තු කරලා අඳු කුඩු පත්තු කරලා බහින්න එළියටවත් බහින්න බෑ. මල්ලාසනේ පුරෝලා ඒකේ සත්තු හැර ඇයි මෙහෙම මිනිස්සුන්ට කරන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ වලු කුමාරතුන් අනේ කුමාරතුංග මම දුක් කරක්තියා කරන කාලේ කොයි දෙවි ගොඩා දුක් විඳලා තිනවා උඹ ඒක ගැන හිතලා කරගන්න එපා. මම හරි දුක් විඳලා තිනවා එතකොට මේ පල්ලෙහා බණමන්නේ හාමුදුරුවෝ බණ කියලා කට්ටිය ඔක්කොම වැඩිලා බණහනවා. කුමාරතුමෝ බුදුහාමුදුරුවෝ කළු මට ඒක නෙමෙයි කනගාටු. මේ හාමුදුරුවෝ මේ මං කිව්වා මං කිව්වා කියලා කියන පචහින කොට නම් මට හරියට කනගාටු වෙනවා. මේක නෙමෙයි කරදරේ කියලා. ඒ නිසා පන්සලට ගියාට පස්සේ අපි කොරන දේ පොඩ්ඩක් සිහියෙන් බුද්ධියෙන් කරා. පන්සලට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ ගෞරව වෙන විදිහට ධර්මයට ගෞරව වෙන විදිහට අපි කටයුතු කරන මිසක් ආ එහෙම නැතුව මේ තොගේන කියන නිසා මේ දවල් ගහගෙන බෙර ගහගෙන කෑ ගහගෙන දඟල නැගලිල්ලේදී බුද්ධාදී විවේකයට කැමති උතුමන් වහන්සේ නමක්. කලබෝධාර කැමති නැති උතුමන් වහන්සේ නමකට මොකද්ද මේ දෙන්න හදන්නේ? උදාහරණයක් මට ආයස දේවා මට දැනක නැත්නම් ඒක විවේක ලැබේවා කියලා. මේ ලක්ෂ ගණන් වට කරගෙන මේ කරන වැඩේ සද්ධාව තමයි මම ඒක නෑ කියන්නේ අපි මෙතෙන් තමයි බුද්ධාගම ඉගෙන ගත්තේ. භාවනා කරනවා දර ගන්න බුදු ආමරට නිස්සබ්ද භාවයෙන් ගෞරව කරනවා. පිරිසිදු භාවයෙන් ගෞරව කරනවා. දුරස්ත වෙලා ගෞරව කරනවා. එහෙම නැත්නම් එළි ගලි වාසයට ගියොත් පින්නම් බව බුදු ආමරට ගමන් අපි පව කරගන්නවා. බුද්ධ අගෞරවය කරගන්නවා. ධර්ම අගෞරවය කරනවා සමහර ආන්දරු කියනවා පහනපත්තු කරන්න ඉඩ නැත්නම් බුදුහාමරගේ අත් දෙකකට ගිහිල්ලා පහන තියලා එනවා. ඒකට අඬු කුර ගන්නවා. ඒකට පිටිපන්නව ගහලා එනවා. මොකද අනිකටිය බහම්පත්තු කරන මගේ බහන ළඟින්ම ගහන්න ඕනේ. ඒ නිසා සිවුරු පැලමක් කරන සිවුරු පැලමේ හරි ගන්නවා හඳුකෝ. ඉතින් මේ වගේ අපි සාහිත්‍යමත් විශේෂයෙන් භාවනා කරන කට්ටිය අපි මේ උපයා ගන්න අමාරුයි උපයා ගන්න ලද මේ ධර්ම දැනුම මේ වගේ අගාරව කටයුතු වලින් හැලෙන්න දෙන්නේ. ඒ වගේම ධර්මයක් අහනකොට ගොඩදෙනෙක් පත් කරන ගමන් පොල් ගන්න ගමන් බණ අහන්න පටන් ගන්නවා. ඒකට කියනවා ඇහෙන බණ කියලා. ඒ ඇහෙන බණයි අහන බණයි කියලා දෙකක් තියෙනවා. අහන බණේදී නම් Taman පිරිසුදුදා සුද්ධ වෙලා. ඒ දිහාවට කකුල් දෙක දික් කරන්නේ නැතුව වාඩි වෙලා ධර්ම ගෞරව යුක්ත බණහන්න. උරුම රටේදී යම් කිසි කෙනෙක් බණහනකොට ඉඳගෙන ඉනකොට කකුල් දෙක දික් කරගෙන හිටියොත් ඒගොල්ලන්ට පේන්නේ ඒ මිනිස්සු විශාල අවුලක් කරනවා. අනගාරික ධර්ම පාරසුමා බැනලා තිබුණා බැනින් වගේ මේ දේශියත් පහකට තුවක්කු දෙක දික් කරගෙන බනහමයි කියලා මොකටද දුස් වෙන්නේ. එතකොට වෙන්නේ වෙන කෙනෙක්ගේ හිතරක් වෙනවා ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. අමාරුම වැඩ හැම කෙනාටම එක විදිහට එන්න බෑ. නමුත් අපි දන්නා නම් මේ වැඩේ හොඳ නෑ කියලා අපි මේ විදිහට සැහැල්ලුව හැදෙන්නේ නෑ ධර්මයේ විදිහට. සංඥා ඉදිරියට සුපටිපන්නෝ භගවතු සාවකපන්නෝ සුපටිපන්නෝ භගවතු සාවකෝ සංඝෝ කියලා අංජලි කරණීය දක්ෂිනේය ආර්මීය පාර්මීය ගුණ තියෙන නිසා සංඝයත් එක්ක වැඩිම පරිපාසනයක් කරන්න කියෝ ඉහිත් එක්ක වගේ අපි අගාර වෙනවා අගාර වුණොත් අපි දන්නේ ඒ සංඝයා කොයි කෙනාද කියලා කොයි මට්ටමේ ඉන්නවද කියලා දන්නේ එතකොට අත කොච්චර ගන්නවද ඒක නිසා එවුව කෙරෙහි කටයුතු කරන්න කරන්න කරන්න තමන්ට සියුම් ධර්ම කොටාට වැටෙනවා මම කියලා දෙන්නම් උත්සාහ කරන්නම් මේ විදිහට තමන් ගෞරව කළ යුතු දෙයට ගෞරව කිරීම හරහා කොහොමද භාවනා දියුණු කරගන්නේ කියලා මම මෙතෙක් පෙන්නේ බාහිරේ බුද්ධකාරව ධම්මකාරව සංඝකාරව පැවැත්තියි. ගරුකටයුත්තට ගරුකටයුතු කිරීමේදී භාවනාව හරියන්නේ කොහොමද කියලා කියනවනම් තමන් පරියන්කේ ඉන්නකොට ගරු කරන්න ඕනේ සතියටයි ආනාපානයි කියලා දන්නවයි කියලා හිතුව යම් කෙනෙක් බණ අහලා කමඨාන් සුද්ධ කරන එහෙම නැත්නම් මූලික උපදේශ දීලා ආනාපානට නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට සතිය පිහිටනවා ආනාපාන සතිය පිහිටනවා ඉතින් මේ පිහිටවන්න ගියාට නානාක දේවල් එනවානේ සද්ද ඇහෙනවා වේදනා දැනෙනවා ඉතිවිලි එනවා එතකොට අපි ඒක ආනාපානේ පැත්තක තියලා ගන්න දේවල් වලට ගරු කරන්න ගියොත් ඒ ආනාපාන කරන නිදරුවක් වෙනවා. ඒ නිසා ඒව ඇවිල්ලා අපි හරදර කරාවේ. අපි පෙරලා දමාවේ. මොකද හැකි හැම වෙලාවෙදිම නැවත ගෞරවයෙන් යුක්තව සතියෙන් යුක්තව තමන්ගේ මේ ඉරියව්වට හිත ගන්න දන්නවනම් ආශ්‍රද ප්‍රසාරයේ හිත ගන්න දන්නවනම් ඒ කෙනා මොන කර්මස්ථානයක අනුදර කරන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න ගියාම හොඳට බෑන දෙයක් තමයි මම මේ මේ ඉන්නකොට මට උණුසුමක් සිසිලසක් දැනුණා ආලෝකයක් දැනුණා සහැල්ලුවක් දැනුණා කියලා ඒ හැම දෙයකින්ම ආනපන කෝකන ආනපන නොසල ගන්නවා ආනපන අනතර කරනවා ආනපන අලවුල කරනවා ඉතින් ඊට පස්සේ ආනාපානේ අනුග්‍රහයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න යනකොට මුල් දවස් 3-4ක් පරියන්ක ජීවිතයක් කරන්න වෙනවා. ඉඳගත්තට පස්සේ මම මොකක්ද බලන්න ඕනේ? ඒකට භාවනා කියන්නේ කොහොමද මනස්කාරය යොදවන්නේ? කොහොමද විත්තක්කේ යොදවන්න ඕනේ කියන දැනගන්න ගොඩක් අඩියක්. අද මේ ඉතින් සමහර සීනාස්නේ පටන් ගන්නකොට අහනකොට කිසි කෙනෙක් නැහැ මෙතන මූලික උපදෙස් නොලබන. ඒකෙන් අදහස් කරන්නේ ඒගොල්ලෝ දන්නවා ඉඳගත්තට පස්සේ මගේ හිත, මගේ මානසිකාරය, මගේ භාවනා මනස්කාරය යොදවන්න මොකටද කියලා. අපි ඒක මූල කර්මස්ථානය කියලා ගෞරව කරනවා. එතන හැකි හැම වෙලාවෙම අපි බලන්නේ ඒක කොච්චර නන්නතර වෙන්න ගියත් නැවත නැවතත් ඒ මූල කර්මස්ථානයට ගෞරව කරලා මූල කර්මස්ථානය පිහිටනවා. පිහිටාට උත්සාහ කරනවා. ඒක වැඩෙනවා නම් විතරයි භාවනා දියුණුවන්නේ. ඒ අතරමැදි කොච්චර දෝ ආලෝක වෙන්නේ, අන්ධකාර වෙන්නේ, උණුසුම වෙන්නේ, සිසිලස දැනේ, පහසු ගන්ධනේ අපහසු එකක්වත් නෙමෙයි. ඒ කොයි දේ දැක්කට ආනපන පස්සට දාලා ඒක බලන්න ගියොත් ආනපන අගෞරව කරා වෙනවා. ආනපන නොසලක හැකියි. අනදර කරා වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? නැවත තමයි ආනාපානී අනුග්‍රහයක් සුභාශිංසනයක් යෙටක වැඩිමක් වෙන්නේ නැහැ. ඒක නිසා ගෞරව කළ යුත්තනම් සතියයි සත්‍ය සඳහා අපි ආරමුණු කරන්නේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව හෝ මූල කර්මස්ථාන කියලා දන්නවනම් කොච්චර බාධාවක් එන්නත භාවනා නිසා කොච්චර හොඳ ලකුණු ආවද මේ දෙන්න පැත්තකට කරන්නේ මේ දෙන ඉෂර කරගෙන යනවා නම් කිසිම කමටහන සුද්ධ කරන්න ඕන බලන්න. කෙලින්ම නිවන තමයි යන්නේ. නමුත් අපිට වෙන්නේ හම් වෙන හැම හද්දෙටම හැම වේදනාවටම හැම ඉතිවිල්ලටම ගරු කරගෙන ආනපන පැත්තකට දාපුවාම අපි කාලට කියලා ගහන්නේ පදරටමයි. ඒ වගේම ගෞරවයේ ලකුණු ටික පුත්‍රජාන්සේ පෙන්නලා දීලා තියෙනවා ගරුකටේත් එක්ක කරනවා පෙරගමන් යන්නේ කියලා. කරුකටයුත්තක ආසනයක් පනවන්නේ කියලා. කරුකටයුත්ත යනකොට පසුගමන් යන්නේ කියලා. ඒක මම හිතන්නේ බෞද්ධ කටයුතු වල විතරක් නෙවෙයි අපි ගෙදරක කොටහල් මංගල්‍යයක් තිබ්බා. ප්‍රධාන අමුත්ත එනකොට අපි තොරණ ගාවට යනවා. ඊට පස්සේ අඬ ගහගෙන ඇවිල්ලා යා ආසනයක වාඩි කරලා සතප්පවලා යනකොට පිටිපස්සේ යන්න එපා කඩුල ගාවට යනකම්. අනිත් වගේ ආනාපානයේ එන්නත් ඉස්සෙල්ලා ආනාපානය පිළිබඳ සැලකිල්ලෙන් පටන් ගන්න හැටි බලන්න ගන්නවා. ආනාපානයේ ඉන්නේ කොතන ඉඳලාද කියලා එනකම් බලන්නේ ඉඳපුවා. එනකොට පෙරමගම ගම යන්න. මේ ආනාපානෙ දැන් මොන පටන් ගන්නද? ඊට පස්සේ සම්පූර්ණ ආනාපානෙත් ඉඳලා බුදුරට නාස්පුඩු පුරවාගෙන ආශ්වාසය ඇතුල් වෙනවා බලලා එයා සම්පූර්ණයෙන් ගෙවන් වෙනකම් බලන්න පුළුවන්. ඒ ප්‍රශ්වාසයත් එනකොටම බොටොන්න හැදලා වාඩි වෙන කියලා ඉන්නේ නැතුව එන ගමන් ගිල ප්‍රසවාසයේ බාහිර අරගෙන එයා නාස්පුඩු පුරවාගෙන පිට වෙනකම් බලලා ඉවර වෙනකම්ම අසුගමනොත් යන්න පුළුවන් නම් ඒක තමයි ආනාපාන දෙන්නට උසස්ම ගෞරවය. එකක් කරන්න. ගොඩක් එපා. එකක් කරලා බලන්න එන්න පටන් ගන්නකොටම ආශාසයේ ඉඳලා සම්පූර්ණ මැදගෙවන් කරලා සම්පූර්ණ මොනදනියමක. මුලමදාග එක ආශාසයක් බලන්න. ඊට පස්සේ ප්‍රසවාසයටත් එයා සමාන වන්දෝකින් ශක්තියකින් අප්‍රමාදයෙන් එලෙබසිටි ගතියකින් මේ ප්‍රසවාසය පටන් ගන්න හදනවා නිකන් අමුත්ත එන පෙරමග දැකලා ඉදිරියට යනවා වගේ ප්‍රසවාසය එනකොට මේකට පූර්ණ හිතින් ප්‍රතිමත් වෙලා මේ ප්‍රසවාසය පිට වෙනවා කියන එක මැදත් බලලා ඉවර වෙනකම් බලන්න කාලදහරි පරියන්කේකදී එක ආස්වාසයකට එක ප්‍රසවාසයකට මේ මුල මැද අග බැදීම හරියට ගරුකටයුතු උතුමෙකුගේ එර ගමන් යෑම, ඊතර වඩා හිඳවීම සහ පසු ගමන් යෑම වගේ සැලකිල්ලක් කරන්න දන්නවනම් ඒක නම් මරණ චිත්තක්ෂණයේදී ආන්නේ හුස්ම ටික බලන්න දන්නවනම් තමන්ගේ අම්මා මැරිච්ච වෙලාවේ ඒ හුස්ම පාරක් උඩමැදක බලන්න දන්නවනම් එච්චර ලස්සනට හදාගත්ත තමන්ගේ පිටකින් යන පිච්චෙන වෙලාවේ එක හුස්මකට බලන්න දන්නවනම් තමම කුසින් වදාගත්ත දරුවෙක් මැරෙන වෙලාවක එක හුස්ම රැල්ලක් හොල බඳක බලන්න ගන්නවනම් බුදුන් වහන්සේ උදව් කරනවා. ධර්මේ වහන්සේ උදව් කරනවා. සංඝයා වහන්සේ උදව් කරනවා. ඒකවල තමයි තේරෙනවා මේ ආශ්‍රව ප්‍රසාරය පිළිබඳ තියෙන සතිය දුකේදී සැපේදී මරණයේදී හැම තැනකදීම තමන්ට හැරමිකයක් වාගේ කල්යාණ මිත්‍රකගේ උදව් කරනවා අන්න ඒකට ගෞරවය ප්‍රධාන දේක ප්‍රධාන ගෞරව කිරීමේ කටයුත්ත එදිනෙදා ජීවිතයේ කරුකටයුතු ඇත්තන්ට කරුකටීම දාන්න නැත්තම් භාවනාවේ ඊහා සමානව ආනාපානතියදී වෙන වෙන දේවල් ගැන කතා කරනවා. තවත් මම මේ නිදර්ශනය පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්නම්. එතකොට සමාජලාට මේක භාගයට වැටෙච්චත් අර තේරෙවි. සක්මන් කරනවා. සක්මන් කරනකොට අපි පයේ පොළවේ ගැටෙන තැන හිත පීඩන්න තියෙන වෙලාව ආනපානෙ මතුවෙනවා කියන්නේ. ඉතින් මේ යෝගාවචරය දැන් නැත්තම් දැන් කොහෙද සතිය පිටවන්න ඕන කියලා පයේ ගැටීමෙද නැත්තම් ආනාපානෙද කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙකම අවුල් කර ගන්නවා. එයා උපදේශ වශයෙන් අහලා තියෙනවා නම් මෙයා සක්මනේදී සතිය පිටවන්න ඕනේ පය පොළවේ ගැටෙනකොට කෙටෙන තැන කියලා. ඒකට ආනාපානෙ ප්‍රධානම තමයි. ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ ප්‍රධානම. දැන් මේ වෙලාවේදී වම දමන බඳනවා ආනපනෙ එන්නේ වලින් යන්නේ ඵලයන් Taman ප්‍රධාන තැන දෙන්න ඕනේ ගරු කරන්න ඕනේ සක්මනටයි සක්මන කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගන්නවා නම් පය කුණු කියන තමයි කියලා එයාට පටලවිල්ලක් කියලා කියන්නේ නැහැ. කොහොමද කොච්චරක් ඒ වගේ සක්මන් කරගෙනකොට ආනපනිස්පතු වෙච්චාම අපේ හිත කලබල වෙනවා. අපේ හිත අවුල් වෙනවද අන්නේනීක වෙනවද ඒ මොකද එදිනදා ජීවිතයේ ප්‍රධාන ප්‍රධාන කරන දෙන්න ගන්නෑ මේක පරිපාලකෙක් විසින් ගෘහමූලික විසින් නඩයක් මෙහෙවන්න විසින් දන්නේ නැත්නම් ඒ නඩේම ඉවරයි ඒ නඩේම ඉවරයි ගෙදරක ඉන්න ප්‍රධානියා දන්නේ නැත්නම් මම විශ්ින් කළ යුතු ප්‍රධාන දේ මේකයි කියලා ඒ ගෙදරම විනාශයි ඕනම කණ්ඩායමක නායකයා තමගේ ප්‍රධාන කටයුත්ත මේකයි කියලා දන්නේ නැත්නම් ඒකම අද ලෝකේ වෙලා තියෙන්නේ. වස්තු නැතිකම නිසා නෙවෙයි තියෙන්නේ බල්ලක වැඩි බූරුව කරන්න. බල්ලක වැඩි බල්ලර කරන්න මේ බූරුව වැඩි බූරුවට කරන්න. ඒකකට මේ පද්ද සිල්වන්නේ ඉතරමක් නැහැ. චීනයේ හිටිය ප්‍රධානම ශාස්ත්‍රෝත් දෙන්නෙක් එක්කෙනෙක් කන්ෆියුසියස් කන්ෆියුසියස් එයා හරියටම කිව්වා රජුරෝගාට උඩින් පොරොයිතයා ඉන්නවනේ රජුරවන්න පස්සේ ඇමතිවරු ඉන්නවනේ ඇමතිවරු බෑමැතිවරු ඉන්නවනේ මේ මේ විදිහට යන්න ඕනේ හැම කෙනාම මේකට ගරු කරන්න රජුරු මොඩ වුණා කරන්න දැක්ම රජුරවන්න ගරු කරන්න කියලා මුළු චීනෙම නැගිටලා ආවා ලෝකෙම ප්‍රධානම ආර්ථිකයේ වශයෙන් මොකක්වත් නෙවෙයි සම්මත කරගත්ත දෙයට ගරු කරා ආයරෝ විප්ලව කරන්න ගියේ නෑ රජුරු අයින් කරන්න ගියේ නෑ ගෞරවයෙන් රජුරවන්න කරන්න ගියා නැගිටලා ගියා තව එක්කෙනෙක් හිටියා සම්පූර්ණයෙන්ම ඔය සතියෙගේ ගුණයක් තියෙන කෙනෙක් හැමදේරම සමානසේ සලකන. Taman කැමති වෙනවා තමයි ආනාපානෙන් මතුවේ. නමුත් මතුවෙන්නේ නැහැ. සත්‍ය වේදනාව දෙකට ඉස්නලා කරගන්න එපා. ආනාපානෙ මතුවෙනකන් ඉඳාගෙන භාවනා කරපන්. එතකන් මේ මතුවෙන දේත් එක්ක කාලය ගත කරලා ආනාපානෙ මතුවෙච්ච ගමන් කරාම කියලා මේ දෙන්නගේ මේ ධර්ම දෙක බැලුව බැලීමට ප්‍රතිවිරුද්ධයි වගේ. නමුත් මේ දෙක නිසා මුචීනය මුළු ලෝකෙම කාටවත් වටන්න බැරි ආර්ථිකයක් හදාගත්තා. ඒ නිසා යෝගාවචරය හරියට දැනගන්න ඕනේ වාඩි වෙච්චාම මම මොකද්ද කරන්න ඕනේ. යෝගාවචරය දැනගන්න ඕනේ සක්මන් කරනකොට මම මොකද්ද කරන්න ඕනේ. යෝගාවචරය පිටානක් කොක්කක් හොදන දිස වැඩ කරනකොට මම සත්‍ය පීඨන කොතනද දාන්නවනම් ඒකට ගරු කරනවා නම් යෝගාවචරය ඉඳගෙන ඉකියත් ඒකයි සක්මන් කරනවත් ඒකයි එදින් දැවැඩ කරුවත් එකයි ගෙදර හිටියත් එකයි පැවිදි වුණත් එකයි නැති වුණත් එකයි සත්‍ය වැඩ එහෙම නැත්නම් අපි අපිට මේ භාවනා මධ්‍යස්ථාන තියාගන්න විදියක් නැහැ. අපිට මේ සුදු වෙනකන සිල් අරගෙන ඉන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා ගෙදර දොර ඉනකොට හිත නරක කරගන්නවා. ඒක මොකද ගෙදර දොර ඉනකොට සත්‍ය පවස්සන හැටි දන්නේ නැහැ. දන්නවනම් බුදුජානනාතිකයේ වැසිකිළිය වැසිකිලි කරනකොට ගන්ධ කීයට කියලා මලක් පූජා කරනවා දෙකේ ඉන්න සමාකාර තුනක් කරගන්න පුළුවන්. මේ දෙකම ගන්න මම මම මවැනි භාවනා කරන කෙනෙක් දැන් මගේ හිත පිළිවන්න ඕන කොහොමද කියලා දන්නවනම් ඊට පස්සේ ආ වට්ටන්න මායයටත් බෑ කෙලෙස් වලටත් බෑ මොකටවත් බෑ. එසා ගරුකටේක ගරුකටන්න කියලා කියනකොට අපි බාහිර ලෝකේ ගරුකටේක පුද්ගලයෝ ගැන කතා කරන්නේ. නමුත් ඒකේ යම් අදහසක් භාවනා කරන්න භාවනා කරනකොට මෙන්න මේකයි මගේ ඇති වෙනකොට. ඒක වෙන්නේ නැත්තම් ඒ තමයි කියලා දෙන්න පුළුවන් නම් ඉඳගත්ත වෙලේ ඉඳලා වේදනාව තිබුණේ ආනාපාන වාදින්ද බලන්නේ. අද ආනාපාන පලාතකවත් නැහැ. ඒ නිසා මම වේදනාව බැලුවයි කියලා අහගෙන ඉන්නට තේරෙනවා. මේ අපේ ඉස්සු සාධාරණක් වෙනවා කලින් දන්න මේ වෙලා නැහැ වෙලා නැතුව එයා දන්නවා හැබැයි ඒකන පශ්චාත්තාපයක් නැහැ අනබලවට වේදනාවක් ආවේ වේදනාව බැලුවා අන්නේ විදිහට ප්‍රමුඛතාවයේ ප්‍රමුඛතාවයේ දීම කියන එකයි පරිපාලනයේදී මේක උගන්වන්නේ බුදුජානක දීලා තියෙන්නේ ගරුකටයුතු දෙයට ගරු කරන්නේ කියලා යම් දවසක තමයි භාවනාවේදී ඉඳගෙන ඉනකොට මේකයි කරන්න ඕනේ මම මේක මෙච්චරක් කරා ඊයේත් එක බලනකොට අද වැඩි වුණාද අඩු වුණාද කියලා දන්නවනම් ඒ මනුස්සයාගේ භාවනා ජීවිතේ කාන්තේම ගඟක් පහකට ගලනවා වගේ ජීවිතයක් දිනනවා එතරම් කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක දන්නේ නැතුව අපි කොච්චර භාවනා කරත් කොච්චර දක්ෂ ගුරු වහන්සේලා කොච්චර වාඩිලා හිටියත් ඒ ගුණව දන්නේ නැත්නම් ප්‍රධාන දේ දන්නේ නැත්නම් ඒක නාට පවුන පිළිමේ කුසලය තියෙනවා. නමුත් භාවන අභිවර්ධනයක් Tamange තමයිගේ ස්වාමි ස්වාමිත්වයක් ලැබෙන්නේ. ඒක නිසා අපිට ස්වාමිත්වයක් ලබන්න නම් දැනට කරුකටේතු සියලු දෙනාට කරු කිරීමේ ඒ ආනිසංස ටික ලබන්න පුළුවන් නිසා සර්වඥාන්සේ දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් වෘතපචායනය ගන්නවා නම් දරු කටයුතු පිදිය යුතු කෙනා වෘතපචායනය කිරීමෙන්ම ඒ කෙනා ආශිර්වාද කරනවා ආයු වර්ණ සැප බල ලැබේවා ඒක අපි දන්න දෙයක් ආයුරෝග්‍ය සම්පatti සම්බ සම්පatti හේතුචේ කියලා ආශිර්වාද ගාතාව සජ්ජායනා කරන ගති කටි කරනකොට වඳිනකොට අභිවාදන සීලීස සීලේකට අභිවාදනය කරනවා නම් කියන්නේ ඇදේ බැල වඳිනවා නම් අභිවාදන සීලීස නිච්ඡං බුද්ධා පචායනෝ බුදු පචායන කියන වැඩි හිටියන්ට ගරු කිරීම කරනවා නම් අභිවාදන සීලීස නිච්ඡං බුද්ධ පචායනෝ ආයුවන්නෝ සුඛම් බලං යාට ආයුවන්න සැප බලන හතර ගුණවතාට බැඳීමේ පමණක් ලැබෙනවා මේක හරියට ලොකු දානයක් දීපම හම්බෙන කුසල කර්මයක්. ඒක නිසා අපිට ගුණවතුන් ලැබීම, ගුණවතුන් වන්දනා කිරීම හරහා ඒ ගුණවතුන්ගේ සියලු ගුණ ණයට ගන්නට නමුත් එවැනි වෙලාවක ඒ අපචායනය කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඒක වරදව ගත්තොත් වැඩි හිතියා එනකොට ආශිර්වාද කෙරෙන්නේ නැහැ. ඒක නිසා සමාජයට ඊට නරක වෙන වැඩක් කෙරුවොත් එහෙම අකුසල කර්මයක් උනත් වෙන්න පුළුවන්. ඒක දැන් නපුරු අත්දැකීමක් නැත්නම් නපුරු නිදර්ශනයක්. නමුත් ඔය සුපබුද්ධ කුටි කතාවේදී පෙන්නනවා ඒ තරුණයා ඉතිසර ඒ නගරෙම පෙරාත්මක තාම ධනවත් රුවත් බලවත් තරුණේ එයා ඇසුරු කරලා තියෙන්නේ මේ එයා සමාන ධනවත් රුවත් බලවත් තරුණියෝ සහ තරුණයෝ වැඩිම කරලා තියෙන්නේ කාලා බීලා එකට සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඉතින් උදේවරු එයා ඒ වගේ තරුණ තරුණයන් ගොඩක් තමගේ රටේ පටවගෙන කාණ්ඩ මොන දේවලුත් වාහනේ දාගෙන නගරේදී නගරේ ඉඳලා උයන දිහාවට යනවා. Taman උයන් කෙලි කෙලිද. එතකොට තගරසිකි පසේ පුත්‍රජාන වහන්සේ උයන දිහා විදලා නගරයට වඩිනවා. ඉන්න පාත පාත්‍රේ බඩතුලේ සංග වගන බිම් බලාගෙන ඕම නැවතියි. ඒකම තරුණයා දකින්නේ මේ රසවත් රසණීයක ජීවිතයක් තියෙද්දි මේ බඩතුලේ පාත්‍රයක් හරවාන බිම් බලාගෙන යන්නේ මොන කර්මයක්ද මේ ආන්දර විඳවන්නේ කියලා අනෙක් තමයි යාළුවනේ බලපෑමනේ කුෂ්ඨ රෝගියෙක් වගේ ඉතින් බලාගෙන නැති නැද්ද කින්නේ තරම් මේ ජීවිතේ කියලා කෑරලා කළපිටක් ගන්න. ඊට පස්සේ අර ආර්ය උපවාදය කරපු නිසා නිකන් කට කනවල කරපු වැඩ කිසිම ලාභයක් නැහැ. Tamange තරුණ කමට අනිත් තරුණ තරුණයන් එක්ක අර වහින ස්වාමීන් වහන්සේ නිග්‍රහ කරනවා. අනන්ත අප්‍රමාණ කාර්යයක් අවීචි මහානාගයේ පැහිලා සේ සංකුසල කර්ම වලට මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදියා සර්වඥාන්ත වැඩි ඉන්න කාලේ සරත් මොරි පුදුමා කුෂ්ඨ කියන නමින් කුෂ්ඨ රෝගයක් කියන නමින් මේ මනුස්සයා මුළු රැය කිසිම අංගිට ගන්නවලු මේ කුෂ්ඨ රෝගය නිසා. ඒ නිසා කොතනක හරි ලැබුම් ගත්තොත් ඒ පලාගෙන නියොට බුදියන්න බැහැ. ඒ නිසා මේ මනුස්සයාට සූප බුද්ධ කියන නම දාලා දෙනවා. කාටවත් බුදියන්න දෙන්නේ නැති කුෂ්ඨයා සූප බුද්ධ කුට්ටි කියලා තමයි නම තියෙන්නේ. දවසක් අවචනාංශේ බණ කියන වෙලාවක මේ වගේ පිටිසක් ඉන්න ඈතින්ද දැකපුවාම යාහින කරන දන්සලක් වෙන්නේ නැති කියලා කැම ටිකක් කරගෙන කියලා යනකොට පිරිස බණ අහනවා. මෙයා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ, මෙයා දන්නේ නැහැ බණ කතා. මෙයා පිරිස කෙළවර යහගෙන ඉන්නකොට බුදුජානනාංශයේ මේ පුද්ගලයාට යලපෙන බොහෝම සරලකමින් ඉඳගෙන බණ කියනකොට යාට ධර්ම අවබෝධ කරන තරම් ශාල ඥානයක් පහළ වුණා. ඒක ඉස්සල මේ මනුස්සයා ආතන් මාත්ලා කීප නම්කට දාන දීලා කුසලෙකුත් තිබිලා තියෙනවා. බණ කීලේ ගුණාන පස්සේ මෙයාගේ ඇඟ පුරාම කුෂ්ඨ නිසා ගඳ නිසා ඉස්සරහට ඇවිල්ලා නැහැ සෙනඟ ඔක්කොම ගියාට පස්සේ බුදුහාම ළඟට ඇවිල්ලා බොහොම ප්‍රශංසා කරලා තියෙනවා අවසරයි ශාංශ බණ ටික මේ අතරමං කිමිනුට පාර පෙන්නවා වගේ අන්ධකාරය යට කරගෙන යනකොට පහනක් දැල්වා වගේ ස්වාමීන් වහන්සේ මාව පැවිදි කරගන්නවා. නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් කරගන්නවා. බුදුරජාණන් කියන්නේ ඔහොම කරන්න බෑ කියලා සිවුරු පාත්‍ර හොයාගෙන ඉන්නේ කියලා. මෙයා ඊටාම සතුටින් සන්තෝෂෙන් පාත්‍ර සුරු වෙන දෙලියට බහපුවාම දෙනෙක් වදපු පිස්සු ඇදි පැටියෙක් වදපු දෙනෙක් දෙනක් පිස්සු ඇදි දෙනෙක් ඇවිල්ලා මෙයාට ඇනලා මැරිලා වෙනවා. මැරිලා වෙච්චාම මේකේ බඩ බොක්ක ඔක්කොම එළියට යනවා. ඒක පවුන්ද උදේ සංඝයා වහන්සේ දකිනවා ඊයේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බොහෝම ස්තුති කතා කරපු මේ මනුස්සයා පහුවෙන් දඟනකොට හරකෙක් මැරලා පාරායින කුණ කියනවා. බඩ ළඟ දෙයට ඇවිල්ලා. සර්වඥයන් කතා කරන සාංශික මතක ගන්නයි ඊයවස වාසික බණහලා වාසික ස්තුති කරමු මෙන්න මේ බුද්ධලයා අද වෙනකොට මැරිලා කුණ තියනවා කියලා. උදාහරණ කියනවා ආර්ය බුද්ධලයට ගැලපෙන විදිහට මෙයාට සංග්‍රහ කරලා ඒ කුණ මේ ආදාහනය කරගන්නවා. ඒකෙන් සංඝවංශාන සාංශේ ඒ වගේ බුදුහාමරගේ බණක් කාලා මේ අවබෝධ කරගන්න පුළුවන් මේ මිනිස්සයා මෙච්චර මිනිසුන්ගේ නිග්‍රහ කරන කුෂ්ඨ රෝගයක් වඩපත් වෙලා මුළු නගරය හොරියච්ච බල්ලෙක් කරන වැටෙන්නේ මොකද කියලා. එතන ගරුවත්ගේ කතා කරුද්දී කියනවා සත්‍යිනුත් කරලා කියනවා. නමුත් දන්නේ නැතුව බොහෝම සංසුන් ඉරියව්වෙන් යකට හෙළු නෙත්තතුව බරතුලේ පාත්‍රය හංගවගෙන යන තගරසික්ක පුත්‍ර ජානහසට කෑරලා කෙළපිටක් දාලා තියෙනවා. මෙයා කුෂ්ඨ රෝගියෙකුගේ ජීවිතේ රස දන්නේ අපි නම් මොමනේ අපි නම් කාලා විල ඉන්න જાතියක් කියලා කැඩලා කියලා දානවා. ඒ වගේම අම්බපාලි ගණිකාවගේ කතාවෙත් තියෙන්නේ එයා විදුලසුගාර කියන ඒ භික්ෂුණියක් විතර පෙර සාසනයක තවත් රහත් භික්ෂුණී වහන්සේ නමක් ඒ අතුගාපු මල්වේ යන ගම කෙලපිපන් කෙලපිටක් දාලා තියෙනවා. මෙයා අතුගාන ඉන්නේ මේ. ඒක කෙලින්ම කියලා කියනවා මේ වෛශ්‍යාව මේක බැලුවක් කියලා දන්නේ නැතුව මං අතුබාව වීමට කියලා පිටත් ගන්නවා. අතුගාපේකන පු탁යනයි ඒක කියලා පිට දාපු වික්ෂණීන් වහන්සේ රහත්. ඉතින් දා ඉඳලා මේ වෛශ්‍යාවක් කියලා බැනම නිසා අර්ථ 500ක් දිගටම වෛශ්‍යාවක් වඩපත් වෙලා පුදුමාකාර නින්දා ලැබලා තියෙනවා. දරුකටයුතු කෙනාට දරුකටයුතු ගන්න තියෙනවා. භාවනා කරන කෙනා නම් සතිය පිටවපු කෙනා නම් මිනිහ දිහා බලන්නේ ලස්සනට නෙවෙයි. නම්බුකාරකමට නෙවෙයි. වෙන ලාභ සත්කාර දෙනස සතිමත් තියෙනවා. ඒ නිසා අපි ගරු කරන්නේ ඒ බණ භාවනාවෙන් දිනු නැත්නම් මිස දීර්ඝ බාහන ඥාන කරනවා ආර්ථික විද්‍යාවක් කරනවා සමාජ විද්‍යාඥයන්ට නෙවෙයි මෙතන ගරු කටීමක් කරපටේ ගරු කිරීම කරන්නේ ගරු කටයුතු ඇත්තට කවුද ගරු කටයුත්ත ඇත්ත කියලා දන්නේ භාවනා කරන මනුස්සයා විතරයි. අනික කටේ නිකන් සෝබනේට කෑකොස්සන් ගෑමට අනුන්ජනක් වේ භාවයට ගරු කරාට භාවනා කරන එක නම් කරන්නේත් එහෙම හැබැයි යා දන්නේ යා භාවනා කරන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන කෙනා බාහිරේ උත්කලයන් අඳුරගෙන කරුකටයුතු පැවතුම් පැවතුම් කියලා ඕනේ. තමන් භාවනා කරනකොට මම මම ගරු කරන්න ඕනේ මේ සතියටයි මම ගරු කරන්නේ මෙන්න මේ අරමුණ මේ සතියට උදව් වෙන අරමුණටයි ඒ නිසා මම පණ ගියත් මොන කරදරයක් ආවත් භාවනාවේදී ඉදිරිපත් කරගත්ත අරමුණට ගරු කරන්න ඕනේ සලකන්න ඕනේ හැකි හැම වෙලාවෙම මේ සතිය පිටවන්න කියලා දැනගත්තොත් සර්වඥයන් සඳහන් කරන අවුරුදු 7යි වැඩිම භාවනා කරන්න ඕනේ අඩුම දවස් 7යි. හැබැයි ඉන්නේ ඔක්කොම සමසීකරු කරන පටන් අරගත්තොත් මේ සංසාර කෙලවර කරන්නේ. ඒ නිසා ගරුකටේ දැනගෙන ඒකේ ගරුකටේතු විදියට වැඩ කරන පටන් අරගත්තොත් ඒක නර තේරෙයි අපිට මේ හොඳ නරක දෙකම තියේදී අපි හොඳටයි නරකටයි දෙකට සමෝසේ හවෝ නරකට වැඩිපුර සැලකීමම තමයි අපේ කියන අසත්පුරුෂකම. අසද්ධන්නේ. නොදන්නකම හැබැයි ඒක ඔක්කොම කරනවා. කවදා හෝ හරි දේ දැනගෙන කටයුතු කරන දන්නවනම් ඒක නාට තමන්ගේ අභිවෘද්ධිය හොයාගන්න කායෙන්වත් ගුරු උපදේශ ඕන කරන්නේ නැහැ පෙරබුදුරුකම් ඕන කරන්නේ නැහැ දැනටමත් දාන දැනම ඇති ඒක නිසා බුදුඥානන්සේ සඳහන් කරලා තියෙනවා එදිනෙදා සාමාන්‍ය බුද්ධිය වශයෙන් කරුකටයුතු නැත්තම් තේරුම් අරගෙන කරුකටයුතු කරු කරන්ද ඊට ඉස්සලා පාපෙන් තොර වෙන්න අන්න ඒක සම්බන්ධයෙන් පොඩි ඉඟියක් සර්වඥන්සේ සඳහන් කරනවා සර්පයා පොඩි කියලා ගින්න පොඩි කියලා ශාස්ත්‍රීය කුමාරයා රජවෙන්න ඉන්න කුමාරයා පොඩි කියලා සිල්වත් භික්ෂුව පොඩි කියලා පුංචි කරලා සලකන්න එපා. අමාරු වෙතින් ඉඳී තියෙනවා. ඒ නිසා ඉන්නක සර්පයාට ශස්ත්‍රීය කුමාරයාට බෞද්ධ භික්ෂුවට එහෙම නැත්නම් සිල්වත් භික්ෂුවට දැක්කාම පුංචි කරලා සලකන්න එපා. සැලකුවොත් තමන්ගේ අනර්ථ කර අකුසල කර්ම අවශ්‍යයක් වෙන්න වෙනවා. ගින්න පොඩි වුණාට වේලිච්ච කැලේකට අහුනොත් ලැබෙන්න බවටපත් වෙනවා. සර්පයා පුංචි වුණාට මර්මස්ථානයට ගියොත් මැරෙන්න පුළුවන්. ශස්ත්‍රීය කුමාරයා පුංචි කියලා වේදු කෙරුවට වෛර බැඳලා උදාහස් වුණොත් රජ වෙච්ච දවසේ ඉසකස් හදාන්න පුළුවන්. නමුත් මේ තුනම මේ ජීවිතේ විතරයි බෞද්ධ සීලක් භික්ෂුවකට කරවරද්ද ගත්තොත් ආත්ම ගාන ඒක ආත්මික නෙවෙයි. ඒක නිසා කවුද සීලවත් භික්ෂුව කවුද නැති කියලා දන්නේ Taman සීලවත් කෙනා විතරයි. නිසා සීලවත් වෙන්න වෙන්න වෙන්න ඒ කෙනා බොහෝ දෙනා ඇසුරු කිරීම අඩු කරනවා. මොකද බොහෝ දෙනා තුළ තියෙන දුසීලකම්. අඩු කරලා සිල්වත් ගුණවත් සුළු පිරිසක් ආශ්‍රය කරමින් විවේකය උදකලා වැඩි කරගෙන භාවනා පරිණාමකේම ඕනේ නෑ සක්මනකින් හෝ එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට ඒ කරන දේ මෙන්න මේකයි කරන්නේ මෙතනයි මම සතිය පිටවන්න ඕනේ මේකයි මගේ අරමුණ මේකයි මගේ නිමිත්ත කියලා. ඒකට ඇලි ගලි වාසය කරනවා නම් යදී වාසය කරනවා නම් ඒ නිමිත්තේ අරමුණේ ලොකු අනුග්‍රහයක් තමයි ලැබෙන්නේ. ඒකට කියන්නේ අරමුණ සාහිත ගමන සමීපස්ත වෙන්න පටන් ගන්නවා. එකිනෙක කෙරෙහි උත්සන්න ආසන්න වෙන්න පටන් අරගත්තට පස්සේ ඇත්තටම පරිබාහිර තියෙන කිසිම බාධාවකට ගෙවද ගන්න බැහැ. ඒකේ ගුරු ස්වාමීන් වහන්සේලා කියන්නේ වැසි හුලං සහිත වේලාවක වහලෙ විතරක් තිබිලා බෑ. හුලං වෙ කියනවා. ඒක නිසා වටේ තියෙන ජනල් කවුරුත් අවුරනවා. ඇරුණට පස්සේ ගෙවීමට දෙන්නේ නැහැ. ඒත් වහලයක් තියෙනවායි කියලා වැස්ස වෙලාවට උහුලන් වැහි වෙලාවට වටේ අවුලගත්තේ නැත්නම් ගෙවීම දෙන්නේ ඉති කියනවා. ඒ නිසා භාවනා කරන කෙනා කෙලෙස් අයින් කරන්න ඕනේ. ගරු කටයුතු නැත්නම් නැත්නම් මූල කර්මස්ථානෙට ඊට වැඩි අවධානය කරන්න වටිනවා අනිකුත් මූල ධර්මස්ථාන සතියට ගරු කරන්න ඕනේ. සතිය මුල් දැන තියාගත්තා නම් නොබෝ කල්පෝ සතිය විසින්ම තමන්ගේ භාවනාව මෙහෙවන්න පටන් ගන්නවා. ඉතින් අද ලංකාවේ නැත්නම් භාවනා ලෝකේ පුදුමාකාර මේ පටලැවිලි සහිත භාවනා ක්‍රම ඉදිරිපත් කරගෙන මිනිස්සු හරි අන්‍ය විහිද වෙලා ඉන්නේ. මොකද හරි ගුරුවර දන්නේ නැහැ, මොකද හරි කර්මස්ථාන දන්නේ නැහැ, මම ඉදිරියට යනවා දන්නේ නැහැ, සමදේශ දන්නේ නැහැ, විපස්සනාව දන්නේ නැහැ. ඒ නිසා හරියට අන්‍ය විහිද එකකට ඔක්කොම ප්‍රශ්න වලට එක උත්තරය තියෙන්නේ සතිය ඉස්සර කරගන්න ඒක හොඳට වචනෙන් අහගන්න මොකද්ද සතිය කියන්නේ? හොඳට සුද්ධ කරලා අහගන්න ඉඳගත්තාම සතිය පිටවන්නේ කොහොමද කියලා. හොඳට දැනගන්න සක්මණේදී සතිය කරපු චන්නේ මොකක් කොහොමද කියලා. හොඳට දැනගන්න ඉඳලා ජීවිතේ සතිය පිටවන්නේ කොහොමද? ඒකෝද එකම ඥානයක් ගැනවත් කරදර වෙන්නේ. එකම ධ්‍යානයක් ගැනවත් කරදර වෙන්නේ. එකම මාර්ගඵලයක්වත් කරදර වෙන්නේ මේ සතිය වැඩෙනවා නම් එදිනෙදි කරන සතියට ගරු කරනවා නම් Tamange එල්ලේ යන්නේ කොහෙද කියන එක ඔච්චර අමාරු නෑ. එහෙම අමාරු නම් ওই සෝපාක සුනීත වගේ කෙනෙකුට ඔච්චර නිවන් ලබන්න බෑ. ඒ නිසා අපි හිතන්නේ කිසිම දැනුමක් ආක දාන්න ඕනේ නැහැ. නමුත් ওই දැනුම නැති වුණා කියලා කිසිම පාඩුවක් නැහැ. ඊගාට කරන්න තියෙන්නේ මේකයි කියලා දැනගෙන ඒකට ගෞරව කරන්න දන්නවනම් පාර හරි විදි. ඒ බවත් තේරෙන්නේ හැබැයි පාර හරි ගියාට පස්සේ. එතකම්ම ආවයි ඉඳන්දි පඳුරට ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. සංකීත කෙනෙක් හරියට කරුකට ඉසු කෙනා කරුකට කරු කරන්න දන්නවයි කියලා හිතමු. මූල කර්මස්තනේ හඳුනනවයි කියන එක භාවනා වශයෙන් ඒකත් එක්ක මෙහෙමයි කරන්න ඕනේ කියලා දැනගත්තයි කියලා ඕක කාටද කියලා දෙන්න බලන්න අංජ බජ මොනම කෙනෙකුටවත් කිව්වත් තියෙන්නේ. මොනම විදියකින්වත් කිව්වොත් මේ මෙහෙම මෙහෙමයි කරන්න තියෙන්නේ භාවනා කරනකොට ඔය දීර්ඝ ලයිසු කටපාඩම් කරන්න ඕනෙත් නෑ පොත්පත් මොනවාක්වත් ඕනෙත් නෑ තමන් ඉන්නේ ඉරියව්ව හිසිල් දෙන එක විතරයි කියලා අයියෝ එහෙම වෙන්න බෑ උඩට ලොකු දීර්ඝ ලයිස්තු ඇති ලොකු සමීකරණ කටපාඩම් කරන්න ඕනේ කියලා අර්ථ නොසලකා ඉන්ද්‍රගන්තේ නැතුණත් ප්‍රශ්නයක් නෑ දවසට පැය දෙක සක්මන් කරන සක්මන් කරන මේ පොළවේ පය වදින හැටි පොඩ්ඩක් බලන්න කියලා අයියෝ ඔය වගේ දෙකේ පොළොව නිවන් ලබන්න ඕකට අපි ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ නැද්ද අභිධර්ම පාඩම් වලට යන්න ඕනේ නැද්ද ධ්‍යාන උපදවන්න ඕනේ නැද්ද කියලා පුදුමාකාර කටමැත දොරන පටන් ගන්නවා එහෙම නැත්නම් කිව්වොත් අපිට ගෙවල් දොරවල වැඩ තියෙනවා දරුවෝ ඉන්නවා සුමයක් තියෙනවා කියලා කමන්නේ කරන දේ සිහියෙන් කරපන් නැවතිල්ලෙන් කරපන් මේ නිශ්ශබ්දව කරපන් කිව්වොත් එතනා නිකන් අත රවට්ටන්න හදනවා. ඒ ප්‍රමුඛතාවයේ හරියට තේරුම් අරගත්තා නම් ඔය අපි හිතන්නේ විශාල සංකීර්ණ තරුණයක් අත්තන්ට යන්න පුළුවන්. ඒ නිසා ගරුකටයුතු දෙයක ගරුකරන දන්නවනම් ඒ මනුස්සයාට ගරු ගරුකටයුත්තන්ගේ අනුග්‍රහය ලැබෙනවා. බුදුජාන සභාවේ තින්නේ ගරු හෝති සදාරෝ. යම් කෙනෙක් ගරුකටයුත්තට ගරු කරනවා නම් ඒ කෙනාගේ අනුග්‍රහය නැත්නම් ආශිර්වාදය ඒක නට ලැබුණාට පස්සේ තේරෙනවා ඇත්තටම අපි ධර්මයේ හොයාගෙන යන්න ඕනේ ධර්මයේ අපි හොයාගෙන ඇවිල්ලා අපිව තෙදවත් කරනවා ඒ සඳහා සක්කච්ඡාකාරීකම කියලා කියලා තියෙන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට කරන්නේ මේ ආදර ගෞරව නැමී සිටින හැම කෙනාටම නෙවෙයි තමන්ගේ මූල කර්මස්ථාන තමන්ගේ සතියට කරනවා නම් අනිකටි වීම අයින් වෙලා පාර පෑදෙනවා ඒක නිසා මේ වගේ පිරිසක් මේ වෙනකොට යම් තාක් සීලය සඳහා සමාධිය සඳහා ප්‍රඥාවක් සඳහා කාලයක් ගත කරලා තියෙනවා නම් ඔය එක එක්කනේ තම තමන්ගේ දැනුමක් දැනුමිති කමින් තමයි කරලා තියෙන්නේ. එච්චරමයි ඕගොල්ලන් කියන පිළිහිට. පිළි ගොඩ ගන්න වෙන දෙයක් නෑ. මේ කරගෙන ආපු දේවල් වල ප්‍රමුඛතාවය දෙන්න ඕන ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඉස්සරහට තමයි තේරෙන පටන් අර ගැටුම් අඩු වෙලා පාන ඍජු වෙන්න පටන් අර ගන්නවා. ඒකට කියන්නේ දික්කිච්චු කර්ම කියලා. දෘෂ්ටි ඍජු වෙන්න පටන් අර ගන්නවා. එතකොට තේනවා වෙනද පැය ගාණක් මහන්සිලා කරපු දේවල් දැන් විනාඩියෙන් දෙකෙන් සම්පාදනය කර ගන්න පුළුවන්. ඒ නිසා කාලය ඉතුරුක් සිද්ධ වෙනවා. ඇසුරු කරන මිත්‍රයන් අතර සත්පුරුෂ වැඩි වෙනවා. සද්ධර්මය හෙන්න පටන් අර ගන්නවා. අන්න ඒකට අනුග්‍රහ වෙන විදිහට ජීවත් වෙන්න නම් සර්වඥයන් ප්‍රධාන වශයෙන් කියන වචනේ පරිසම් කරනවා. සම්මා වාචක. කතා කරන්න යන්න තමයි මේක අහු වෙන්නේ. මේ අපේ අද දුවාගත්ත කිරි ටික විමහලා ගන්නවා. දුවාගත්ත කිරි දෙක ගොබ ටිකක් දාගත්තා වගේ කතාවෙන් අමාරු වෙනවා. සම්මා කම්මන්ත නානාත්ම කර්මාන්ත නෙවෙයි ක්‍රාන්තිනේ බඩ බෝත්තර ගන්න අපි යමක් කර්මාන්තයක් කරන්න ඕනේ. පුළුවන් තරම් විස්රාම වෙලා භාවනාට යෙදෙන්න. සම්මා ආජීවය තමන් ගත කරන ජීවන රටාව හම්බ කරන ක්‍රමේ කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. කවුරු සූරාකෑමක් වෙන්න දෙන්න එපා. ධාර්මික ජීවිතයක් ගත කරගෙන යන්න පටන් අරගත්තොත් නිවන් නොලැබුණත් ඒ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ පෙළගස්ම එනකොට ඉබේම Taman මැරෙන වෙලාව එනකොට මේ ලෝකෙට ආදර්ශයක් පිටුම් කෙනෙක් වඩපත් වෙනවා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඔබ ඉන්නකන් ජය ගන්න එක නෙවෙයි වැඩි. ජයගත්ත ක්‍රමයක් නෙවෙයි වැඩි. ජයපරාජය නෙවෙයි වැඩි මරණයට පස්සේ ඔබ ඉතුරු කරලා මරන ආදර්ශය මොකක්ද කියලා. ඒ සම්මුති ජීවිතේම අපි ගත කරන්න ඕනේ බුද්ධ ගෞරවය පිණිස, ධර්ම ගෞරවය පිණිස, සංඝ ගෞරවය පිණිස, තමන්ම රකින්න සීලේ ගෞරවය පිණිස මෙන්න මේ පැත්තට හැරිච්චගෙනාට තවත් අලුතෙන් මට ලැබිය යුත්තක් නැහැ. දැන් ලැබිච්ච දේවල්ම පෙළ ගැහිම විතරයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙනකොටම තේරෙනවා මෙතෙක් කල් වරද්ද වරද්ද ගියාපු ගමනෙන් තමයි අපිට ඒ ගැම්ම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ගෝවිතනකින් උපයාගත්ත භෝගය තෝරලා වෙන් කරගන්නවා. මේක හොඳම කොටස, මේක දෙවෙනි කොටස, මේක නරක කොටස කියලා මේක දැත්ත මේක කාටෝ මේක පිට කාටෝ කියලා වෙන් කරගන්න දන්නවනම් ඒක ගෝවිතන දැනගත්ත විතරක් නෙවෙයි භෝගයේ වර්ගීකරණය කරන්න දැනගැනීමක් තියෙන්නේ දැන් මෙවැනි පිළිසකට තියෙන්නේ ඒ විදිහට කාලය හොඳට සැලසුම් කරගෙන සතිය සඳහා ගත කරන පටන් අරගත්තොත් අනුන්ට කරන්න බුද්ධ ගෞරවය සිද්ධ වෙයි ධර්ම ගෞරවය සංඝ ගෞරවය සිද්ධ වෙයි තමන්ටම තමන් පිළිබඳ ආත්ම විශ්වාසය පහළ වෙයි ඒක තමයි මම කරන්නේ දැන් භද්‍ර කාරණා කියන්නේ ඒ තමයි සුභ සිද්ධිය කියලා කියන්නේ නිසා තම තමන්ගේ සුභ සිද්ධිය පිළිබඳව තම තමන්ගේ විශ්වාසය සඳහාම අද දවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ඊට දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැයි අපි ඉදාව හතරයි 35 වෙලා තියෙනවා අපි පුරුදු පරිදි මෙතන සිට වේලාවක් ගන්නවා මේ සංකල්ප කපට සුද්ධ කිරීම සම්බන්ධව හෝ නැත්නම් මේ ඉස්සර කරපු ධර්ම කොටස පිළිබඳව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ඒ සඳහා ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා කාටාදී සඳහා කාලය ගන්න තියෙනවා කරුණා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් මාතෘකා ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා එහෙනම් කිවිතර නැත්නම් අපි ඒතාවතාජාති ගාථා සජ්ජහනා කිරීමේ අපේ දවසේ වැඩ සටහන් නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු මට නම අපරේ ඒක භාවනාවට වාඩි වෙලා නෙමෙයි නමුත් දවසේ මේ ගත කරද්දී යම් යම් අවස්ථාවල මූල කර්මස්ථානය සතිය දෙකම එකතුල මට නිකන් විමතකුත් මේ ළඟ ඒ බයතම මම අමාරු අවස්ථාවක මම කියනවා මේ අමු නිදිමතක් නෙමෙයි ඒක මට ඕනම අවස්ථාවක ගන්න පුළුවන් මට්ටමක තියෙනවා දැන් යම් දවසේ කලබලකාරී වැඩ නෙවෙයි නිදහසේ ඉන්න යම් අවස්ථාවක මේ මට මේ මේක මම පොඩක් ගන්නවා කියන කිසිමත් මට ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා ඒක මම දිනු කරේ විදිහට ඒක තමයි තේරෙන්නේ පස්සට යනවා වෙදි ඉස්සරහට යනවා වෙදි සුභාශිංසයක් විදිහට කම්මැලිකමක් විදිහට නැත්නම් චරිතේ කැලලක් විදිහට නැත්නම් තත්ත්වයට සම්බන්ධ චරිතට හම්බෙච්ච දෙයක් විදිහට ඒ කියන්නේ මට දෙදක් විදිහට කියන හිතෙනවා දැන් මට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට ඒ අවස්ථාවටපත් වුණාම මට මේ ඒකේ එකකට එක්ක අල්ලගන්න සත්‍යයක් හරි එහෙම දෙයක් හිතෙන්නේ නැහැ හිතේ. ඒක නින්දක් කියන්නේ නැතුව බුදුදානන්සේ පාවිච්චි කරන වචන ගත්තොත් අසහනයක් නැති අවස්ථාවක්, මානසික ආතතියක් නැති අවස්ථාවක්, දෙවිලි තැවිලි නැති අවස්ථාවක්, දරතයක් නැති අවස්ථාවක්. ඉතින් ඒක හරියට කටුකොලක් අස්සේ අන්ධකාරයේ දැ කූඩලන් අස්සේ රිංගගෙන යන මිනිස්සෙකුට කලෙලියක් හම්බුනොත් වෙල්ලිලිය කම්බුන කොල්ලෝ නැගිටලා යන්නේ. ඉතින් ඒකේ පේන තියෙනවා නේද අනිවාර්යයෙන්ම අර රිංගගෙන සත්තු බයි කියන බයෙන් යනවට වැඩිය දැන් හඳේලියක් තියෙනවා වෙල්ලිලියක් තියෙනවා හිටගෙන යන්න පුළුවන් ඒක අර ආපු කටුකොලට සාපේක්ෂව තාම කැලේ තමයි. මම දැන් පේනවනේ. එතන අපි හිතමු හොඳටම ට්‍රැෆික් ජෑම් එක අහුවෙලා අදිසි ගමනක් යන්නේ ඉන්නලා කොහොඳටම එහෙම මෙහෙම වහන ඉර වෙලා. ඉතින් ඒ විදිහ දැන් කරන්න දෙයක් නැහැ නේ. අවසානයේ ඉන්නකොට ඔන්න ට්‍රැෆික් ජෑම් එක අයින් වුණා. දැන් යන්න පුළුවන් පාර වෙයි. ඒ වගේ අපේ අර කටුකොහලට සාපේක්ෂව පල්ලිදී වටිනාකමක් තියෙනවා. ට්‍රැෆික් ජෑම් එකට සාපේක්ෂව පාරේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා ජීවිතයේ දුක් විඳපු කෙනාට පේනවා මේක තමයි අසහනය අඩු අවස්ථාව කියලා. මේක තමයි ආතතිය අඩු අවස්ථාව කියලා. මේක තමයි දැවිලි තැවිලි අඩු අවස්ථාව. නැති අවස්ථාවක් නෙවෙයි. අඩු අවස්ථාවක්. ඉතින් ඒක වැඩි වෙන විදිහට ඒ අසහනේ අඩුවීම, ආතතිය අඩුවීම, දැවිලිතල්ලි අඩුවීම සඳහා කරන්න පුළුවන් හරියකුත් තියෙනවා, කෙරෙන හරියකුත් තියෙනවා. කරන්න පුළුවන් හරිය කරන්න. ඒක පරියන්කේදී ගන්න එක එච්චර දක්ෂකමක් නෙවෙයි. එදිනෙදා වැඩ කරනකොට අපි ඉදරක වැඩ කරනවා වගකීම් තුනක් කරන වෙලාවේදී අපිට කරදර දෙන මිනිස්සු මැනලා කිරලා නෙවෙයිනේ කරදර දෙන්නේ. අසීමිතව දානවා නේද? අනේ මම දාද්දී තමයි දැනගන්නේ දෙන කෙනා කොච්චරද මම බාර ගන්න එකයි මගේ වැරදි නේ මම පොළොව බේරගත්තේ නැත්තම්. මගේ සෞඛ්‍ය බේරගත්තා නම් එක්කෙනෙක්වත් මොකද කරන්නේ. ඒ නිසා මම දැනගන්නේ මේක ආතතිය අඩු වෙන තැනකට සාහනයක් ඇති කරගන්න. මේ බුදුසසුන් කියනවා මෙහෙම සාහනයක් හම්බුණාට ඒක මේ ප්‍රතිපදාවෙන් ලැබිච්ච දෙයක් කෙලෙස් හැදීමෙන් ලැබිච්ච දෙයක් කියලා ඒ මනසට තේරෙන්නේ නැහැ කියලා. සැක කරනවා. මේක හරියද වැරදිද මොකද කරන්න ඕනේ? මේක ස්වභාවිකයි කියලා කියනවා. ඒක අපේ හිත හැදිලා තියෙන්නේ කරදර වලට ආසාවෙන්. මට දරුවෝ ගොඩක් ඉන්නවනම් සන්තෝෂයි. මට වැඩ ගොඩක් තියෙනවනම් සන්තෝෂයි. වගකීම් ගොඩක් තියෙනවනම් සන්තෝෂයි. හැමදැනම සබාවති වෙන්න තියෙනවා සන්තෝෂයි කියන දුක් ගොඩක් නේ අපි බදාගෙන තියෙන්නේ. ඒකත් එක්ක බලනකොට මේකේ මොකුත් නැහැ. මෙතන මම නිකමෙක්. මට අසහනයක් නැහැ. ආතතියක් නැහැ. දෙවිලි දෙවිලි නැහැ. මොකද එයා දන්නවා ඊට පස්සේ දෙපැත්තෙන් පත්තු කරනකොට දැන් සාන්තියක් තියෙනවා. ඒක වැඩි කරගන්න එකයි කියන්නේ. ඇත්තටම කියනවා ඒක උඹට පුළුවන් බව පෙන්වන එක තමයි බුදුහාමුදුරුවෝ කරන්නේ. එච්චරයි වුණා අදට කරන්නේ. ඊට පස්සේ ඒක දිනු කරගන්න එක තමන්ගේ බුද්ධියෙන් කරගන්න. ඒක බුද්ධි දිනු කරගන්න නම් මේක භාවනාවෙන් ලැබපු ගුණයක්. ප්‍රතිපදාවෙන් ලබපු ගුණයක් කෙලෙස් සමුදයක් බව තේරුම් ගන්න. ඒක තේරෙන්නේ නැහැ. අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙන උඩින් යන්න. අපි භාවනාවෙන් බලාපොරොත්තු රැස් වී දෙයි කියලා. අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙන ධ්‍යාන ලැබෙයි කියලා. මේ අසහනිය අදදී අපි හලකන්නේ. ඒක මේ ගුණාංගික හවුරු බැඳලා. උනාට රස නැහැ. බුදුහාරෝ අනන්ත කියලා කියනවා මේ ජීවිතේ මට එකයි උඹලට කරන්න පුළුවන් මේ අහා කියන නයි ඇඟේ දාගෙන කනවා වෙනුවට සාහනයකින් අසහනයකින් තොරව ආතතියකින් තොරව දැවිලි දැවිලි තොරව ගත කරන්න පුළුවන් මෙන්න ක්‍රමේ දුන්නට පස්සේ බෝ කරපන් බහුලීගත කරපන් ඒකට කිසි කෙනෙක් සාහනයක් නැහැ මොකද මිනිස්සුන් දුක් මිනිස්සුන්ගේ වගකී මිනිස්සුන්ගේ භාර දුර බුදුහාමේ භාරහාර කතාවක් කතා කරනවා රටයල දාන කමිටු උන් පෙන්නන්නේ අතාරින්න පුළුවන් කියලා. නමුත් අනිත් මේ ඉවරතිනෝ ආය කරදර හිතට එනවා. නමුත් මේ මුදක වැඩිලා කෙනොරක් මුදක දින මනුෂ්‍යට පොඩ විවක් තියෙනවා. අනිත් මෙතන ගිහිල්ලා ඉන්න පුළුවන් කියලා කියලා දෙන්න ඕනේ නැහැ. තමයි මේ ලැබිච්ච තමන් හදාගත්ත මේ පොඩ විවට නැවත නැවත පොඩ වෙලා ආය පදින්න පවතන. උදාහරණයක් මේකම එකයි තියෙන්නේ. මේක මේ සාමාන්‍ය කෙලෙස් වලට කැමති වගකීම් වලට කැමති, නිලතල වලට කැමති, ලාභ සත්කාර වලට කැමති මනුස්සයෝ කොහොමඩක්වත් ප්‍රශ්නයක් නැහැ. කතා කරනොත් මේ මාසෙට තේරෙන්නේ නැහැ මොකක්ද මේ කියන්නේ. කියන්නත් එපා. ඒවන පිස්සු. ඔවුන් වෙනවා නම් බුද්ධ ආදී උතුමෙන් අහලා කරකලා කියන්නේ මේකයි. උදේකලාවයි, විවේකයයි. ආසිතිය අනුගත මේ ඔය ටිකක් අහු වෙනවා. දැන් ආයක තමයි මගේ පාර කියලා. විදේට කරන්න මම මට 10 දෙයක් කරලා දෙන්නේ කියලා 10 දෙයක් නැහැ. එතන මම මේක තේරුම් ගත්තේ නැත්නම් මේක උපේලා වැඩකුත් නැහැ. ඒකේ හොර තේරෙනවා. ඉතින්වට මේ භාවනා උතුම්ම ඵලය මේකයි කියලා දන්නේ නැත්නම් පූර්ව පිටේ අකුරු බැලද වගේ තමයි. මේක බුදුජානකේ ඉතාම ගැඹුරක් විදිහට පෙන්නන මේ ජීවිතයේදී උඹට තියෙන බර හැරලු කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබ ගිහිලා පෙන්නන්න. ඔබ මේ ජීවිතයක බාරකට තබුවා. තරම් මිත්‍යා දෘෂ්ටියේ තරම් අයෝනිසමනසිකාරයේ තරම් අපි මේ යුතුයකම් වගේ වලට කැමැත්ත ඒකට අහකැනයි පොඩුක් වේලා ගන්න කැමැත්ත. දැන් එතන අපි මෙතෙන් අපේ වැඩ පිළිවෙල නිමාත තහන් කිරීම වශයෙන් විශේෂ ඥාතින් විසින් පැමිණීම අපගේ පරමාර්ථ දීපක් කරගැනීමක් කරගන්නවා ඊට පස්සේ සිල් පවර්ණය කිරීමෙන් අපේ වැඩ පිළිවෙලින් පාසකම් කරනවා. අපි මුල මුලින් මුදිතාවෙන් තුන අනුමೋದනා ජීවිතෙන් ආකාරකම් ගන්නවට පෙළඹෙනවා.